අවස්ථයි අවසරයි කරුකටේ ස්වාමීන් වහන්සේ මේනින් මෑණියන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධර්ම සාකච්ඡාවක් ප්‍රශ්න විචාරාත්මක අඩපිලා සම්බන්ධ එකතු වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පුරුදු පරිදි පටන් අරගනිමු ධර්ම සාකච්ඡාව. අවස්ථරාපේ හඳුන්නේ අවස්ථරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක් කොටස් දෙකක් පළවෙනි ප්‍රශ්නය ආනාපාන භාවනාවේදී තරමක් වේලා ගිය පසු ශරීරයේ තදින් එහාට මෙහාට විසිවී යන බව දැනේ. ඒ නිින්දක් නොවේ. මට සිහිය තිබෙන බවද දැනේ. මා නැවත ශරීරයේ කෙලින් තබා ගැනීමට උත්සාහ කරද්දී මගේ හිසට බර ගතියක් දැනේ. හිසට ලොකු වේදනාවක් දැනේ. ඒට මා දැස් හැර ටික මොහොතක් සිටී. නමුත් නැවත පරයන්ක භාවනාව කිරීම මට අපහසු ගතියක් දැනේ. එවිට මා නැගිට සක්මන් භාවනාව සිදු කරමි. විසී යන ගතිය නිසා පරයන්කේ වැඩි වේලාවක් කළ නොහැක. මේට කුමක් කළ යුතුද? ඔබ වහන්සේට දීර්ඝායු වේවා. දෙවනි කොටස. සක්මන් භාවනාව සිදු කිරීමේදී වම දකුණ ලෙස පය තබන ආකාරය පිළිබඳ විනාඩි 15ක් පමණ මෙනෙහි කර ඉන්පසුව පය ඉහළට එසවීම හා පය තැබීම පිළිබඳ මෙනෙහි කරයි. පය ඉහළට ඔසවන විට තප්පර ගණනේ පය දහස්ව තිබෙන හා එම තප්පර ගණනේ සැහැල්ලු බව දැනේ. පාය තැබූ විට නැවත පොළවේ රළු ගතිය, සිනිඳු ගතිය, රස්ණය, සීතල දැනේ. විනාඩි 30ක් පමණ ගිය පසු කකුල් වේදනාව දී රිදේ. සක්මන් කිරීමට නොහැකි ගතියක් දැනේ. නමුත් එම වේදනාව නොසලකා දිගින් දිගටම මා සක්මනේ යෙදේ. ටික වේලා මොහොතක් ගිය පසු හැඟීම්ද නැති වී කිසිවක් විතර නොසිතෙන මට්ටමට පැමිණේ. ශරීරේ නිදහස් ගතියක් දැනේ. නමුත් ඒ ටික මොහොතකි. නැවත කකුල් වේදනාව පැමිණේ. මේ කුමක්ද යයි පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා. පළවෙනි කොටස පරියංක භාවනා පිළිබඳව මූලික හිස් තැනක් එහෙම නැත්නම් අඩුපාඩුවක් තියෙනවා Tamange ආනාපානෙ පිළිබඳව කිසිම විස්තරයක් සටහන් කළා නැහැ. ඒ නිසා ඉතිරි විසිරිච්ච වෙලාවක නැවත පිහිටවන තැන දන්නේ ඒ දන්නේ නැති නිසා දැනගන්න වෙන නිසා හිත විසිරෙන නිසා තමයි කියන්නේ ඉඳගත්tාම ඉන්න ඉරියව්වේ මොනවද Tamanට වැටෙන්නේ ආස්වාද ප්‍රසාදකේ මොනවද වැටෙන්නේ කියන එක විස්තර කරන්නේ නැතුව මගේ අඟ පුරා මෙහෙම තියෙනවා අර එහෙම තියෙනවා කියලා කියනවා කියන්නේ පදනම සම්පූර්ණ නැහැ. නිසා අනිත් දවසේ ගියාට පස්සේ මුල ඉඳලම මේ ටිකක් විස්තර ලියන්න පුරුදු වෙලා තියෙනවා. මුල ඉඳලම කොහොමද Taman වාඩි වුණාට පස්සේ වැටෙන්නේ? කොහොමද Taman ආනපාන හිත ගියා නම් ඒක වැටෙන්නේ? ඊට පස්සේ ගිහිල්ලා හිත කයේ කැලඹිටියට ගියාම ආයසරයක් විතරට මුල මතකනම් බලතැහි ඉඳගෙන ඉන්න බවට එහෙමද ධාම යන්න පුළුවන්ද ආනාපානට මේ කැලඹිලියස්සේ යන්න පුළුවන්ද කියොත් නම් අන්න හයියක් එනවා ගියොත් නම් අය අය තැම්පත්කමක් එනවා නමතර මුල කුඤ්ඤ ගහගෙන නැත්තම් මේකින් එකට විසිරියනවා සක්මන පිළිබඳව කියනකොට ඉතින් මේ විදිහට අපි සක්මන වැඩ කරන යනකොට ශරීරයේ පුදුම විදියට බර ගති වේදනා ගති උණුසුම් සිසිල් ගති කම්පන චන්ත්‍ර ගති වැටෙනවා ඒක බොහෝ විට මන්දෝත්සහයි කරන සුළුයි ඒ නිසයි මේ අපි අනුන්ගේ ඇඟවල් බල බල ඉන්නේ තමන්ගේ ඇඟ හිත දාපු ගමන් ඒක කටුකොහලක් ඒක හරි වෙහෙසක් ඉතින් ඒක නිසා අපි මුළු සංසාරෙම කෙරුවේ මේ අනුන්ගේ ඇඟවල් අනුන්ගේ ස්ථාන ඊයේ හෙට බල බල හිටියා ඒ නිසා මේ ගන්නවා කියන එකත් අමාරුයි ශරීරයට ගන්නවා කියන කමාර නමුත් ඒකෙදී ඔය හිතන තරම් සැපක්වත් පහසුවක්වත් හැම වෙලාවෙම ඉන්නේ නමුත් Tamanට මේ ලකුණු පේනවා නම් මගේ හිත තියෙන්නේ කය ඇතුලේ අමාරු තිබුණත් සැහැල්ලුව තිබුණත් වම දකුණ බැලුවත් මේ සතියයි දැන් මේ සතියයි වැඩෙන්නේ කියන එක දන්නවනම් යෝගාවචරයට ඒකම සතුටක් බවට පත් මේ දෙකම ලියලා තියෙන්නේ සක්මන සාපරියංකේ දැන් මේ සතිය පිහිටවලා තියෙන බව සරලව ඍජුව තේරුම් අරගන්න ඒ වෙනුවට මේ තිබ්බ අරමුණේ තියාගන්න බෑ කියලා හෝ තමන් බලාපොරොත්තු වෙන්නා වූ සැප පහසු නැතුණයි කියලා හෝ අර ලස්සනට උපයාගත්ත සතිය නොසලකා සතියට අනදර කරලා සතිය එලවලා දාලා පරියන්කෙන් නැගිටලා යනවා සක්මණේ නැගිටලා යනවා. මොකද අහගෙන ඉන්නකොට නම් තේරෙන්නේ දෙකම හොඳට යන වෙලාවක් ඒ යෝගාවචරය දන්නේ නැහැ සතියට අනුග්‍රහ කරන හැටි. ඒ නිසා සතිය පලා යනවා. ඉතින් ඉඳ ගන්නකොට වාඩි වෙනකොට මතක තියාගන්න කයට හිත ගන්නවා කියන එක පරියන්කේදී සක්මනේ අමාරුයි. ගත්තර පස්සෙත් අමාරුයි. ඒ අමාරුකම් වලින් තමයි බෙන් දැන් සතිය පිහිටවලා කියලා. ආන්න ඒක දිගේ ඉදිරියට යන්න ගත්තොත් ඉවසලා මැද හරියට ලියලා තිබුණේ සක්මනේ ඒ වගේ ඉවසලා යන්න ගත්තොත් මේ අමාරුකම් කායිකද මානසිකද කියලා හිතා ගන්න බැරි තරම්. තමාට හිතින් හදාගත්ත අමාරුකම්. තමාට ඇත්තටම කයි අමාරුකම්. ওই දෙකම අපි ලෝකේ විඳලා තියෙන දුක් කියලා බලනකොට එච්චර මහා දුක් නෙවෙයි. කරන වැඩේ බරපතල නිසා, ගම්බීර නිසා, පුළුවන් තරම් මේ ඉවසීම ඉවසන්න පුළුවන් නම් මරණ මොහොතට, ලෙඩ වෙන මොහොතට, වයසට යන මොහොතට ඉඩ දෙන්න පුළුවන්. මේකෙන් මගහැරලා ගියයි කියලා අපිට කවදාකවත් ඉස්සරහට එන්න තියෙන මේ අනතුරු වලදී මුණ දීමේ ශක්තිය ලැබෙන්නේ නැහැ. හැබැයි මේ ලියපු කෙනා මේ වෙනකොට සෑහෙන මුණ දිවි ශක්තිය දියුණු කරගත්ත කෙනෙක් මේ මේක දිගේම ඉදිරියට යන්න සතිය තියෙන බවට වග බලාගෙන ඉරියව්වේ ඉන්න බවට වග බලාන ගියොත් පශ්චාත්තාපේ අඩු වෙලා සතුට ප්‍රමෝදය පහළ වෙයි කියලා විශ්වාසය පළ කරන්න පුළුවන්. ඒසයි ඉදිරියට කරගෙන යන්න ඒ හැකි සංඥාවෙන් යුක්තව. ගෞණීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදිම මා භාවනාව කරන්නෙමි. පරයන්ක භාවනාව. මා දැන් මෙතන සිටිමි යන සිහියෙන් නිතුව මා පරයන්කට සූදානම් වීමි. මා මා දැන් මෙතන සිටිම් යයි පෑ භාගයක් පමණ සීකරමින් සිටීමි. සිත විසිර නැත. මා බලාපොරොත්තු වූයේ ආනාපානයට පිවිසීමටයි. නමුත් මා දැන් මෙතන සිටිනවා යන්න ඔස්සේම සොයා බැලීමට මගේ සිත ගියා. සිටිනවා යන්න කොහෙන්ද එන්නේ කියා සොයා බැලූ මට එය මනසේ සිතුවිල්ලක් බව දැනුණා. දැන් මෙතන වර්තමානයේ බවත් පොළවේ යම් කිසි තැනක සිටින බවත් තේරුම් ගියා. මා මම දැන් ගැන සොයන්නට තාමත් වෙහෙසෙමි. කුණුචරාව ගොඩක් හැමකින් වසා එයට ඇස්කන් නාසය දේව මනස යන ඉන්ද්‍රයන් තනින් තන ඔබලා ඒවයින් යම් යම් දේවල් ඇතුළටගෙන පවතින දෙයක් බව පෙනේ. මේ ඉන්ද්‍රයන්ගෙන් ඇතුළට ගන්නා දේවල් ඔස්සේ මම කියන්නා පවතින බව පෙනේ. මම කියන්නේ සම්මුතියක් බව පෙනේ. මගේ මූල කර්මස්ථානයේ වූයේ ආනාපානයේ වෝද දීර්ඝ වේලාවක්ම මම මම ගැනම සොයමින් සිටිමි. ඔබ වහන්සේ මට ඊයේ පැවසුවා මා ධර්මයේ තුල සිටින බවත් තව තවත් අත්දැකීම් ලබා ගන්නත් මා අත්දැකීම් ලබා ගැනීමට යන මඟ හරියයි මම සිතමි. ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. තෙරුවන් පීඨෙන් ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබ තව තවත් යෝගීන්ට උපදෙස් දීමට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ ලිපිට අත් දෙකම කුසල ආචාර කරන්න බෑ ඒක අතක් කුසල ආචාර කරතයි මොකද භාගයක් හරි භාගයක් කරදී මේක දෙතිස් කුණපයක් ඇස් කන්න ආසාදේ රිංගවල තිනක අමුපච ඒක නෙවෙයි භාවනාව කියන්නේ භාවනා කරනවන්න මම දැන් මෙතන ඉන්නවනම් මම මැරිලා නැහැ කියලා තේරෙයි මට නිින්ද ගිල්ල නැති බව තේරෙයි. මට ක්ලාන්ත වෙලා නැති බව තේරෙයි. ඒකනම් ප්‍රත්‍යක්ෂයි. මේ කුණු පංචස්කන්ධ මේක නැද්දකින් නොපතන් නොදොමගෙන් කියලා මේ කාලකන්නික මොළුවට දාගත්ත ගමන් ශරීරයත් එක තරහ වෙනවා. කවුරු ඔලුවට දාපු කුණු හරපද කියලා මට තේරෙන්නේ නැහැ. තමයි වාඩි වෙලා ඉන්නකොට ඉන්න බව වැටහෙනවා නම් මේක මේ කුඹහක් වගේ තියෙනවා පොළවේ හැප්පිලා තියෙන බව මමයා කියන්නේ කවුද කියලා හොයන එක නම් බොහොම හොඳ පරිශ්‍රණයක්. නමුත් ඒ මමයා කියන එකට මේ කට උතර හදලා දෙනවා මේ දෙචිස් කුණපෙන් හැදිච්චි කුණු හැමකින් වැහිච්ච නවදොරෙන් කාරළු වැగిරෙන ඇහ කන දිවනාසය ඔබ්බෝ වුව ඔක්කොම ද්වේෂයෙන් හිතේ තියෙන කරුණු. ඊට වැඩිය බලන්න මම මැරිලා නැති බව මම දන්නවාද කියලා. ඔළුවට පොල්ලෙන් ගහුවා වගේ තේරෙයි. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. ওই තමයි මම යා. නැත්නම් ඒව ඍජු අත්දැකීම්. අරව අරව අත්දැකීම් කියලා මේ ආඩම්බර වුණාට චින්තාමේ ඥාන එතකොට වර්තමානයේ නෙවෙයි හිත තියෙන්නේ අනිතෙක් කියලා තිනවා මම දැන් මම කියලා කියන්නේ හිතින් හටගත්ත හිතවිල්ලක් කියලා මේක අමු බොරුවක් මේක පවතින දෙයක්. මේ මම කියන එක භවයේ ඉන්නකම් නානාපකාර සංඥා නිකුත් කරමින් නානාපකාර රූපාකාරයෙන් වේදනාකාරයෙන් සංඥාකාරයෙන් සංස්කාරාකාරකේ ඉන්නවා. ඒක මේ මම කියන්නේ හිතවිල්ලක් විතරයි කියලා අඩු කරපු ගමන් අපරාධය අර දොරවල් පහක් තිබුණ ඇතුළට එන තොරතුරු හතරක්ම වහලා දැම්ම වෙනවා. ඒ නිසා ඒ කොටස අවශ්‍ය නැහැ. ওই පොතේ දැනුම අවශ්‍ය නැහැ. මම යෝජනාවක් කරනවා මේ වගේ තැනකට ගිහිල්ලා වර්තමාන මොහොතේ තව එබිල බලන්න ඕන උත්සන්නව බලන්න ඕන ආසන්නව බලන්න ඕන බලන්න මම මේ ඉන්නකොට මම මැරිලා නැති බවට මට සංඥාවක් තියෙනවා කියලා. දැන් ඕනේ වෙලාවෙ දැන් බලන්න. ඕකට මේ පෙර ගහන්න ලැහැස්ති වෙන්න ඕනේ නැහැ. ওই කොයි ඉරියව්වෙ හිටියත් තමයි මැරිලා නැති බවට තමන්ට සංඥාවක් තියෙනවා. මට නිින්ද ගිහිල්ලා නැහැ. නිදි ගියා නම් දන්නවා. තුන්වෙනි එක මට සීමුර්ජා වෙලා නැහැ. ඔච්චරයි. ওই තුන තමයි භවය කියන්නේ. ඉතින් ඕක පිට මේ අනම්මනම් ආලවට්ටම් දාන්න යන්න එපා. දාපු ගමන් අර ලස්සනට භාවනා කරලා පිච්චර වටිනා අත්දැකීම මේ චින්තා මේ ඥාන දාලා අවුල් කරනවා. ඒතර ගමන වර්ධනයේ හරිම කොර වෙච්ච එකක් වෙනවා. හරිම අංශභාගයක් වෙනවා. ඒ නිසා ඔය මේ යන පාර හරි මං ඉඳගෙන ඉන්න බව දැනගන්න කිසිම පොතක මොනම දැනුමක්වත් ඕනේ නැහැ. මැරෙලා නැති බව දැනගන්න කාටවත් කිසිම දැනුමක් ඕනේ නැහැ. මම නිින්ද ගිල්ල නැති බව දැනගන්න කොණිත්ලා බලන්න ඕන. නිින්ද ගිල්ල නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. තියෙනවා. ඒ නිසා ඕකට ওই ඥාන පිරිමික මේ දැනුම කිසිම බලපෑමක් නැහැ. මේ අනවශ්‍ය දේවල් දාගනින්නෙන් තමයි අර ලස්සන අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නේ. අර ලස්සන පෑදීදියට බොරදී එක් කරගන්නවා. ඒක ලිවලා ඉතින් මම යන පාර හරි දෝ වැරදි දෝ নানা ආකාර ප්‍රශ්න ඒ ප්‍රශ්න ටික කාලයක් යනකම් එයි ඒකට බය වෙන්න එපා. නමුත් බලන්න මම දැන් මෙතන ඉන්නවා මම මෙතන නෑ නිඳ කිල නෑ ක්ලාන්ත වෙලා නෑ කියනකොට සැකයක් එහෙම එනවද කියලා? තියෙන සැකත් නැති වෙනවා. එතකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ මේ මට නම් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මම යා දැන් මෙතන සතියේ ඉන්න කියලා බෑ කාටවත් කියන්න නම් බෑ. කියන්න තියෙන්නේ බොරු නම් කියත හැකි ලෝකේ ඕනේ තරම් සත්‍ය කවදාකවත් කතා කරන්න බෑ. කතා කරන්න පුළුවන් යමක් තියෙනවනේ ඒක සියල්ලම බොරු. අතාත්‍ත්‍රික දෙයක් තමයි කතා කරන්න පුළුවන්නේ පටලවිච්ච අතිශෝක්ති කතා කරතයි. මෙන්න දැන් මෙතන ඉන්නව මැරෙලා නැහැ කියන්නේ කොහෙන් කතා කරන්නේ. මේක අත්දකින්න පුළුවන්. ඉතින් සමිතින් ගියාට පස්සේ ওই පාර තව ටිකක් ඉදිරියට යන්න අර නොසලෙන කාගේවත් මූල ධර්මික උදව්වක් නැති Taman අත්දකින්න දේ තව තවත් ඉස්මතු වෙන විතර වැඩ කරනකොට ශක දුරු වෙලා නිසක භාවය ඇති වෙනවා. ඒකට කියනවා අදිමොක්ක චෛතසිකය කියලා. අදිමොක්කයක් පහළ වෙනවා මේ තොරතුරු මගේමයි කාටවත් මට වාද කරන්න බෑ. ඒ තොරතුරු ඉදිරි චිත්තක්ෂණයටත් මට ගන්න පුළුවන් බව මට හොඳටම සාතිකයි. ඊගා චිත්තක්ෂණයටත් පුළුවන්. ආනේ අදිමොක්කේ ආවට පස්සේ තමන්න තේරෙන්න පටන් ගන්නවා ප්‍රතිපදාව දියුණු වෙනවා කෙලස් කැපෙනවා කියන. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක්. පළවෙනි ප්‍රශ්නය පරයන්ක භාවනාව ආරම්භ කිරීමට මත්තෙන් පැයක පමණ කාලයක් සක්මන් කරමි. ඉන්පසු සතියේ නියුතුවම භාවනාවට වාඩි වී පැය භාගයක් පමණ තරමක් අලස බවද තවත් විටක මනා ප්‍රබෝධමත් ගතියක්ද දැනේ. මෙයට හේතු කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න මැනවි. දෙවැනි කොටස භාවනාවේදී සිටියේදී ඇතැම් විටක කයේ තදබල වේදනාවක් හෝ දහදිය දැමීමක් සිදුවේ. මෙසේ වෙනස්කම් ඇතිවන්නේ ධාතු කොටස්වල බලපෑමක්ද එසේ නැත්නම් වෙන යම් දෝෂයක්දයි පහදා දෙන ලෙස දෙපා නමද ඉල්ලමි. ඔබ වහන්සේගේ කායික මානසික වර්ධනය ඇති වේවා. මම කියන්නේ මේ වාඩුණාම ආනාපාන පේන හැටි ඩිංගක් අඩු ගන්න. මූල කර්මස්ථානයේ පිළිඳ පොඩි හැඳින්වීමක් දෙන්න. කවදාකවත් දෙන්නේ නැහැ. ඊයේ දවසේ අපි ප්‍රශ්න 10ක් 15ක් සාකච්ඡා කරා. ධර්ම දේශනාවෙත් මතක් කරා Tamanට සපේලා කියන්න පුළුවන් තොරතුරු දුන්නොත් නඩුවක් තියෙනවා. මන්ට අරක පේනවා මේක පේනවා ඇඟේ පේනවා කියනවා. මොකද්ද ඉඳගෙන කරන භාවනාව මේකයි. ඒකේ මට වැටහෙන කිල් දෙක කියන්නේ නැතුව කතා කරනවා කියලා කියන්නේ මේ හිතලුවක් කතා කරන්නේ. නිසා මේ කියන එකකට උත්තර සපයා ගන්න උත්තර ඇතුළෙම මම හොයලා දෙන්නම්. තමන් භාවනා කරනවා කියලා මොකද කරන්නේ කියන එක පොඩ්ඩක් කියන්න. නැත්නම් නම් වැඩක් නැහැ. නැත්නම් ඔය වැඩි කොච්චර ප්‍රශ්න ඇහුවත් උසාවියට ගන්නෑ නඩුව. කැමැතිද ඒක නා කියන්න මේ ආනාපාන කරනවද නැත්නම් මොකද්ද බිම්බීම හැකිලිමද කරන්නේ කොහොමද වැටෙන්නේ කියලා? එහෙම නැත්නම් මං ඉල්ලා හිටනවා අනිත් දවසේ හරි ලියන්න. නැත්නම් මේ වෙලාව ඉදිරිපත් කරන්න ඒක කියන්නේ නැතුව කියන්න මාරු. අවසරයි ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේ ආරණ්‍ය සේනාසන සක්මන් මළුවේදී සක්මනේ යෙදෙන විට මුලින් වම දකුණු වශයෙන් පාදයේ යැවීමේදී මෙනෙහි කරමි. පාදයක් විම තබන විට වැලි පොළවේ ස්වභාවය පතුලට දැනේ. දකුණු පාදයේ විලුඹට විලුඹ පළමුවත් මාපට ඇඟිල්ල ඊට පසුවත් පොළවේ ස්පර්ශ වේ. සුලංගිල්ල පැත්තට ඒ කියන්නේ පාදයේ පිට පැත්තට ශරීරයේ බර වැඩියෙන් දැනෙන්නේ නැහැ. වම් පාදත් එසේමයි. ඔසවනවා ඔසවන අවසන් අවස්ථාවේ ඇඟිලි වලටයි වැඩි බර. ඉදිරියට පා තබන විට ශරීරයේ ඉදිරියට බර වී ගමන් කරයි. වැලි පොළවේ පාද තැබීමේදී චමත්කාර පියවර රටා මැවේ. මා තැබූ පියවර රටා මගේ පියවර රටාව වලින්ම වෙනස් වේ. ලෝකයේ සියලු ජීවි අජීවි වාස්තුන්ද වෙනස් වන්නේද මෙලෙසම කියා සිටේ. සක්මන සතිය පීඨ වීමට පමණක් නොව ලෝක ධර්මතාවයේ මෙනෙහි කිරීමට කමඨහනක් ලෙස මට දැනේ. ඔබ වහන්සේගෙන් කාරුණික උපදේශයක් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමි. ඔය ඊයේ මතක් කරා වගේ මේකට අත්දැකීම් අධිකම තියෙන්නේ. ওই විදිහට කරගෙන යන්න කරනකොට ওই බාහිර අත්දැකීම් අභ්‍යන්තර අත්දැකීම් ලස්සනට දෙක හොඳට ගොනු වෙලා එනවා. තාම මේ පාර හරි නමුත් අත්දැකීම් ප්‍රමාණය මදි. ওই විදිහටම බොහොම ගෞරවයෙන් සාදර බවින් බොහොම ඇදහිල්ලෙන් යුක්තව තවතුරු තොරතුරු එනකොට ඒ තොරතුරු වල එකිනෙක සමவாயක් එකතුවක් එනවා. ඒක ඉන්න සූදානම් පේන්න තියෙනවා නමුත් අත්දැකීම් මදි බව පේන නිසා දිගට ගෞරවයෙන් ওই විදිහට සක්මන් කරන්න කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්කේදී හුස්ම ඉහළ පහළ යාම නිරීක්ෂණය කළෙමි. මෙහිදී මා වාඩි වූ වේලාවේ සිටම මාහට නාසය තුලින් වාතයේ ගමන් කිරීමක් පිටවීමක් නොදැනේ. මම හිඳගෙන සිටින බව දනිමි. එහෙත් මේ මොහොතේ ආනාපානයට සිත නොයෙදෙන බැවින් අතෙන් පතර සිතුවිලි ගලා ඒ බව දැනගත් විගස සිත ආනාපානයට ගෙනීමට උත්සාහ කරමි. ස්වාමින් වහන්සේ කොපමණ උත්සාහ කළත් මට ආනාපානය නොදැනේ. මා කුමක් කළ යුතුදයි පාදා දෙන ලෙස ගෞරවණීයලා සිටිමි. එමෙන්ම සක්මනේදී ගමන් කරන බව දනිමි. වම දකුණ තැබීමේ සිහියෙන් යුතුව එය තබමි. ඒ අතරින්ද අදාළ නොවන සිතිවිලි ගලායයි. ඒ බව වහා වැටහෙයි. නැවත ඕනාමෙන්ව වම දකුණේයි සිතමින් පාදයේ තබමි. මෙසේ දිගින් දිගටම සිතිවිලි ගලායම නිසා මා අපහසුතාවයකට හිත් වේදනාවකට පත් වෙමි. මා කමක් කළ යුතුද කරුණාවෙන් පහදාන්න. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. පළවෙනි කොටසේදී ඒ වගේ ආනාපානේ වැටෙන්නේ නැහැ කියලා කනගාටු වෙන්න කිසිම තැනක උපදේශයක් හරි ඉඟියක්වත් දීලා නැහැ. පළවෙනියෙන් බලන්න මම ඉඳගෙන ඉන්න බව වැටහෙනවාද කියලා. ඒ ලියපෙකන කැමැතිද උත්තර දෙන්න. තමන් මේ වාරියංගකට ගියාන් පස්සේ මම හිතගෙන නෙවෙයි අවිජිමින් නෙමෙයි නිදාගන්න නෙවෙයි කියලා ඉඳගෙන ඉන්න බව වැටහෙනවද නැත්නම් කින්ද පටන් ගන්න තියෙන කියලා කතා කරන්න කැමැතිද? එහෙම නැත්නම් ඒකට මූලික අවධානය යොමු කරන්නේ මුකල බාන මම ඉඳගෙන ඉන්න බව දන්නවද හිටගෙන නෙවෙන බවට මොනවද වැටෙන්නේ කියනවා මිසක් ආනාපානෙ වැටෙන්නේ නැහැ කියලා කියන්නේ කොල් ඉඳලම ආනාපානෙත් එක කොන්තරයක් තියෙනවා අපිට ඕන කළ දැන ඉඳගත් නම් වැටෙන දේ මොකද්ද කියන එක විතරයි මට අරක වැටුණා මේක වැටුණා කියලා කියන්නේ ඒ නික අනවශ්‍ය කොන්තරයක් අනවශ්‍ය ආරෝවක් අනවශ්‍ය රණ්ඩුවක් එහෙම එකක් කිසියම් තැනක කියවිලා තියෙනවා ඒක මගේ වැරද්දක්. තමයි වැටහෙන දේ ප්‍රකාශ කරන්න ඒ අනුව තමන්ගේ චරිතය පේන්නේ. ඒ අනුව භාවනා ඉදිරියට යයි. ඉතින් අරක වැටුන්නේ නැහැ මේක වැටුන්නේ නැහැ කියලා කියන්නේ අර මූලික උපදේශ ඒ නිදර්ශන දීලා තිනව එක පටලවාගෙන එහෙම නැත්නම් ඒක තේරිලා නැහැ. ඉතින් දවස් 7 8 10 15 භාවනා කරලා කනගාටු වෙලා ගෙදර යනවා. මේ වැටහින දේ කියනවා වෙනුවට නොවැටහිච්ච දේ ගැන කනගාටු වෙනවා. ඉතින් ඒක නැති කරන්න තමයි කියන්නේ ඉඳගෙන ඉඳගෙන ඉන්න බව ඉරියව්ව වැටෙනවනම්. එතනදී හිටගෙන නෙවෙන බව වැටෙනවනම්. බුදියාගෙන නෙවෙයි බව වැටෙනවනම්. ඇවිදිනවා නෙවෙයි බව වැටෙනවනම් හොඳට ඕම ඇති. ඉතින් මේකට ගරු කරන්නේ නැතුව කොහොමවත් ඉදිරි ගමනක් ගන්න බෑ. එනිසා ආනපානෙ වැටෙන්නේ නැහැ කියන එක ඒ ප්‍රශ්නේ ඒ සැකේ මතුවෙනවත් විදියට නෙමෙයි මූලික උපදෙස් දීලා තියෙන්නේ. ඒ නිසා ඒක නා දැන් කතා කරනවා කතා කරන්නේ නැත්තම් බලන්න මේ හිතවිලි බාහිර එනව ඔක්කොම නැති කරන්න තියෙන අපිට ඉඳගත්tාම පැටහෙන මූල කර්මස්ථානෙට වාංගු වෙලා ඒකෙල්ලෙන එකනේ මේ ඉඳගෙන ඉන්න බවට ඒක තහවුරු කරගත්තේ නැත්නම් ඉතින් මේ සරු පොළවේ විවිධාකාර තනකොළ බී වෙනවා කරන්න දෙයක් නැහැ තන තමන්ගේ සරු පොළවේ බීජ වැපුරුවාට පස්සේ නම් එන තනකොළ ගලවපුවාම බීජ භෝගේ වැඩෙනවා බීජ වැපිරුවේ නැත්නම් තනකොළ එනවා ඉතින් තනකොළ බොහොම සරුවට වැවෙනවා ඒ නිසා බීජ වපුරන්න. බීජ තමයි මම මෙතන ඉඳගෙන ඉන්න බව දන්න එක. ඉඳගෙන ඉන්නකොට වැටෙන එක. ඉතින් ඒක කරන්න බෑ මේ විදිහට අපේක්ෂා සහිතව වාඩි වෙනවා නම්. ඒක නිසා ඒ කුඤ්ඤ ගහගත්තට පස්සේ මම කලබලයක් කරනකොට හිත තියන්න මෙතනයි කියලා දැනගත්තට පස්සේ හිතවිලි වේදනා සද්ද එන්නේ නැතුවත් නෙවෙයි ආවට ඉන්න තැන දන්නවා ඒක නැවත නැවත පිහිට වෙනකොට සරණ ගන්නකොට මෙව නැති වෙනවා කියලා අපිට නිකන් දල සටහනක් තියන්න පුළුවන් නිසා ප්‍රධානම දේ තමයි ඉඳගත්tාම පේන දේ මොනවද කියන එක දැනගන්න. අවස්ථරයි ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ වන්නේ පිම්බීම හැකිලීමයි. මම පරයන්කට ගිහින් වාඩි වී පිම්බීම හා හැකිලීමට සිත යොමු කරනවා. පිම්බීම මට පෙනෙන ආකාරය වන්නේ බැලුම් බෝලයක් මෙන්ය. ඉන්පසු මට හැකිලීම පෙනෙන ආකාරය වන්නේ බැලුම් බෝලයක හුලං ඇරියක් මෙනි. පිම්බීම හා හැකිලීම දිහා බලා සිටන විට ගලක් ස්ථිර කරා මෙන්ද තදවීමක් දැනෙනවා. ඒ වගේම අඳුරු ගතියක්ද දැනෙනවා. ඒ මැද කැදැල්ලක ස්වභාවයක් පෙනෙනවා. ඒ සමගම උදරයේ වම් පැත්තෙන් තද වේදනාවක් දැනෙනවා. ඒ දිහා බලා සිටන විට දකුණු කකුලේ දන හිසේ මද වේදනාවක් දැනෙනවා. මොනතරම් වේදනාවක් දැනනවත් පිම්බීම හැකිලීම දිහා බලා සිටින්න පුළුවන්. ඉන්පසු සක්මනට ගියාට පසු දකුණු කකුල තබන විට තදවීමක්ද රත්ව ස්වභාවයක්ද දැනෙනවා. වම් කකුල තබන විට බර ගතියක්ද කකුල දැවෙන ගතියක්ද දැනෙනවා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ත්වන් සරණයි. මේක බොහෝ විට අර ඊ අපි ඉදිරිපත් කරපු ප්‍රශ්න සහ පිළිතුරු වලට අහලා Tamanට වැටහෙන අරමුණු විස්තර කිරීමට ගත්ත ප්‍රයත්නයක්. ඒක හොඳයි. එතකොට තේරෙනවා දවසින් දවස දවසින් දවස මේ භාවනා කරනවා විතරක් නෙවෙයි භාවනාදී මානසිකාරය යොදන්න ඕන කොතනද ඒක කියන්නේ කියන්නේ කොහොමද කියන එක වැටහිලා තියෙනවා. ඒ නිසා මේ විදිහට දිගට කරගෙන යන්න ওই පටන් ගත්තට පස්සේ තබන තමන පියවරේ සටහන් සහ ආකාර ඊට පස්සේ ගොජ දම දම ඉන්න පටන් ගන්නවා. ගොඩ ගොඩ ඉන්න පටන් ගන්නවා. ඒ සියල්ලටම සාදර වෙන්න, ඒ සියල්ලටම උත්සන්න වාසන්නව බලන්න. එතකොට අපිට සද්ද ඇහෙන්න වෙලාවක් නැහැ, හිතීලි හිතන්න වෙලාවක් නැහැ, වේදනාව විඳින්න වෙලාවක් නැහැ. අරමුණත් එක්ක පුදුම සම්බන්ධයක් එනවා. නිසා කොතනකින් හරි පටන් අරගෙන ඒකට නිසි නින්දේ අනවරතෙන් එන්න හරි. එතකොට නිකම්ම භාවනාව යනවා. ඉතින් මේ පටන් ගන්නම හොඳයි. මේ කඩා ගන්න නැතුව දිගට ඒ විවෘත භාවය විවරය දිගට පවත්වාගෙන කටයුතු කරන්න කියලා කියනවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකක් සක්මන භාවනාවෙන් සක්මන් භාවනාවෙන් පසු ආනාපාන සති භාවනාවට හිඳගෙන මම දැන් මෙතන යනුවෙන් සීපත් කරමින් හුස්ම රැල්ල දෙස අවධානය යොමු කරන්නෙමි. ආශ්වාසයත් ප්‍රශ්වාසයත් හඳුනාගෙන ආශ්වාසයේදී ඇතුල් වන හුස්ම රැල්ල සිසිල් බවින් හා ප්‍රශ්වාසයේදී ඒ තරමක් උණුසුම් බවක්ද දක්මි. මෙසේ සිටන විට නොයෙකුත් දේවල් සමහර විටක විශාල පිට්ටනියක්, හන්දක්, විශාල ශාලාවක් ආදී නොයෙකුත් දේ පෙනේ. ඒවා මනෝ විකාරද. ඒ ගැන අවධානය නොකර නිරන්තරයෙන්ම හුස්ම රැල්ල වෙතම සිත පිහිටුවා ගනිමි. මෙහිදී ඇස ක්‍රියාත්මක නොයතත් අනිකක් අනිකුත් ඉන්ද්‍රයන් හා අරමුණු ක්‍රියාත්මක වේ. ඒ සියල්ල සුතේ සුතමත්තම් භවිෂ්‍යති යන බුදුවදනට අනුව බැහැර කරමින් මගේ එකම අරමුණ ආනාපානය නිවැරදිව දැකීමයි. මෙහිදී සක්මන් භාවනාවද අන්ධයාසා කොරුගේ කොරාගේ ගමන මෙන් එකිනෙකට සම්බන්ධතාවයක් දක්වන බව හැඟේ. මාගේ සතිය කිසිම අරමුණකට යානොදී ආනාපානෙහිම පවත්වා ගනිමින් පැයක් පමණ සිටීමට හැකිය. අතරතුරේදී සීයෙන්ම ඉරියව් වෙනස් කර ගනිමි. ඒ වරදක්ද උපදේශ පතමි. එපමණයි. වරදක් ඇතොත් සමා වෙන්න. සමදා ශ්‍රීදල් දාරක වර්ණේ ලැබේවා. මේ ගෞතම සසුනේදීම නිවන් අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. මේකෙදී අර ආනාපානී එකම අරමුණු කරගන්න හදනවා කියන එකේ හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා මොකද ආනාපානී කර කර ඉන්න වෙලාවේදී හිතවිල්ලක් වේදනාවක් සද්දයක් ආවොත් ඒවා හතුරු විදිහට සරකලා ඉවත් එක රණ්ඩු කරන්න යනවා ඒක නිසා බලන්න ආනපාන කරගෙන ඉනකොට දර්ශන පේනවා, සද්ද ඇහෙනවා. එතකොට බලන්න ඕනේ මේ දර්ශන සද්ද නැතිකොට ආනපානේ කොහොමද? මේ දර්ශන විවිධ ඉඩ පහසුකම් දැන් පේනකොට ආනපානේ කොහොමද කියලා මේ දෙක සංසන්දනය කිරීමට නම් අනිවාර්යයෙන්ම ආනපානට කරදර කරන එකක් එන්න ඕනේ. උරුට්ටු වෙන එකක් එන්න ඕනේ. තරග වදින එකක් එන්න ඕනේ. එතකොට බලන්න ඕනේ කිලින්ම ආනපාන බලනකොට කොහොමද ආනපාන පේන්නේ? මේ දර්ශන පේනකොට කොහොමද කියලා ඒ සුද්ධ ආනාපානේ බැලීම ආදුනිකයට නම් හොඳ පරමාර්ථයක්. නමුත් ඉස්සරහට යනකොට මේ විවිධ සංඥා ඒ සංඥා තියෙද්දි ආනාපානේ අත නැර සංඥා වල කොහොමද වැඩ කරන්නේ කියන ප්‍රකාශය කියන්න බරයි මගේ එකම පරමාර්ථයේ සුද්ධ ආනාපානේ බැලීමයි කියලා. මතුවෙන දේත් එක්ක ආනාපානේ හැසිරෙන හැටි බලන්න. ඒකෝට තමයි තේරෙන්න පටන් අරගනි. වෙන සෙනඟ නැති පාරක වාහනයක් අරගෙන යනකොටයි සෙනඟ යාන වාහන ගොඩක් තියෙන තැන වාහනයක් අරගෙන යනකොටයි දෙකම ඩ්‍රයිවිං ඩ්‍රයිව් කරන කෙනෙක් දැනගන්න ඕනේ. ජනක නැත්නම් විතර කරගෙන යනවා නම් එයා එච්චර හොඳ දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක්ද කියලා කියන්න අමාරුයි. ඒ රූපත් පෙනිච්චාවයි සද්දත් ඇහිච්චාවයි ඒ ඇහෙද්දි කොතෙක් දුරට Tamanට ආනාපානෙ පිටින්න පුළුවන්ද කියලා බලලා ඒකේ වැඩිවීමක් තියෙනවනම් ඒක විශාල මේ භාවනාවේ වැඩිවියපත් වීමක් දියුණුවක් ඉතින් ඒක ඒ පාඩමට තාම පැකිලෙන හිතකින් ලියලා තියෙන්නේ. ඒ වුණාට භාවනා යනකොට අනිවාර්යෙන් මේ පාඩමට අපිට මුණ දෙන්න වෙනවා හරහා යන්න වෙනවා. ඒ නිසා මොන බාධාව ආවත් ඒවට හිත නොයදනවයි කියලා කියන්නේට වෛර කරනවා කියන එක නෙවෙයි. ඒ බාධාව තියේ ධානාපඩේ කොහොමද කියලා බලන්න. එතකොට Tamanට සංසන්දනාත්මකව තේනවා. ආනාපානයේ පමනක් පවතින සතියට වැඩිය හුඟක් දියුණු සතියක් අවශ්‍යයි. ආනාපානේ තව එකක් එක්ක ගලපමින් යන වෙලාවෙදී සතිය මේ විදිහට තමයි භාවනා දියුණු වෙන්නේ. ආරාධනාව ඇවිල්ලා තිනවා තාම මේක සාදර වෙච්ච ගතියක් පේන්නේ නැහැ. ලෑස්තිලා යන්න මොන බාධාවවත් ඉදිරියට මං සතිය පවත්වනොයි කියලා. අන්න ඒ සතිය තමයි අපිට මේ මට්ටමින් අපි උස්සන්න පුළුවන් සතිය. අපි ඔසවාලන සතිය. උසස් තත්ත්වයටපත් කරන සතිය. ආර්ය භාවයටපත් කරන සතිය තියෙන්නේ කරදර මැදත් පවත්වන්න පුළුවන් සතිය. මේ යෝගාචරයාගේම දෙවැනි ප්‍රශ්නය තිරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සඳහා සක්මන් තීරුව අභියසට පැමිණ යා යුතු දුවර පියවර 35ක් පමණ වරන් ඇතුලේ සනිටුහන් කරගෙන සක්මනට අවතීර්ණ වෙමි. එලිමහානය කරන ක්‍රියාවක් බැවින් සලායතනයම ක්‍රියාත්මක වේ. තවද ඊට අදාළ අරමුණද ගලා එයි. එහෙත් ඒවා දැක්කා, ඇසුණා, දැනුණා ආදි වශයෙන් ඒට අවධානය නොකර සක්මනට හිත පිටුවා ගනිමි. පටන් ගත්තෙන් පටන් ක්‍රමයෙන් නිමාව දැක ආපහු හැරි එයද ක්‍රමයෙන් නිමා කරමි. වම දකුණ පාද සහ ඉරියව් දකිමි. විටක ගොරෝසු ගතියද සියුම් ගතියද දකිමි. මේ හැම දෙයකටම වඩා සක්මන කෙරෙහිම සිත පිටවාගෙන සක්මන් කරමි. පින්වත් ස්වාමින් වහන්සේ දිනකට හතර වාරයක් ඉහළ සහ පහළට යන එන විටද සතියෙන්ම සක්මන් කරමි. විවිධ අවස්ථාවල මගදී හමුවන දේ නිසා සතිය වෙනස් වන ස්වභාවයක්ද දකිමි. එපමණයි. ඔබ වහන්සේ විසින් කරනු ලබන ශාසනික මෙහෙවර තවදුරටත් කරගෙන යාමට ආයු වර්ණ සබ්බල ප්‍රඥාව ලැබේවා. දලදා සමිඳුරක වර්ණින් නිදුක් නිරෝගී විසුවපත් වේවා. සාදු සාදු සාදු. ඔලිකිතර සක්මන් මළුවේදී පවතින සතිය වගේ ඉහළට පහළට යනකොට රූප බලනකොට ශබ්ද අහනකොට ඒ අරමුණ මාරුණාට සතිය කැඩෙන්නේ නැහැ කියන අදහසින් ඇත්තටම සතිය කඩන්න බෑ කියන අදහසින් බැලුවොත් අරමුණු වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැහැ. අනේ කැඩුනා අයියෝ අපරාධ කිව්වොත් ඉතින් ඒක තමයි අකුසලයක් වෙන්නේ. කැඩීම නිසා නෙවෙයි අකුසලයක් වෙන්නේ. ඇත්තටම කැඩෙන්න බෑ. සතිය කියන්නේ කැඩෙන්නේ නැති එක. මේ කැඩුනා කියලා හිතපු ගමන් ඒ එන පශ්චාත්තාපේ Tamanට අකුසලයක් වෙනවා, හීනමානයක් වෙනවා, අව탁සීරුවක් වෙනවා. එතන යම් ප්‍රමාණයකට සතිය හදාගත්තට පස්සේ අදිෂ්ඨානයක් ගන්න උන උදේ ඉඳලා හැන්ද වෙනකන් මම දවසම සතියෙන් ගත කරනවා. කොයි අරමුණට ගියත් ප්‍රශ්නයක් නැහැ. සති ධාරාව දිගටම තියෙනවා. ඒක හරියට කියනවා නම් අපි නෑවත් කෑවත් බිව්වත් වැසිකිලි කැසිකිලි කරත් හුස්ම ගැනීම නතර කරන්නේ නැහැ. කොයි කොයි ඉරියව්වේ හිටියත් හුස්ම ගන්න. ඉතින් අපි හුස්මට හිත දැම්ම නම් ඉතින් කොයි ඉරියව්වෙත් ආනපන සතිය තමයි. ඒ වගේ කොයි ඉරියව්වකටත් අපි මාරු වෙන බව දන්නේ සතියෙන් නම් ඒ ඉහළ පහළ යනකොටත් බලන්න පියවරෙන් පියවර දැන මාරු වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස මාරු වුණාට සතිය කැඩෙන්නේ අන්න ඒකට අවදි වෙච්ච දවසේ. ඒකට සමාදන් වෙච්ච දවසේ තේරෙනවා අනේ අපි මෙච්චර කල් අපේ සතියට කොච්චර අවනිග්‍රහ කරලා තියෙනවද? කොච්චරක් අව탁සීරු කරලා තියෙනවද? ඒ නිසා සතිය මුසුප් වෙලා ඉන්නවා. මේ සත්පුරුෂයාත් මට අකුඩු අකුල් හෙලනවා. මෙච්චර සතිය හැම චිත්තක්ෂණයකම කර දෙද්දී මේ මිනිස්සයා කියන උඹ මයි ළඟ සතිය නැහැ කියලා. ඉවරයි. ඒ මිනිහට වෙන හුනියමක් ඕනේ ආයේ. වෙන සාපයක් ඕනේ ආයේ. ඒ තමන්ගෙම සාපෙතියි. නමුත් ඒක නිකම් වචනින් ගන්න බෑ. පරීක්ෂා කරන ගමන් බලන්න මේ සතිය කියන එක කැඩෙන එකක් නෙවෙයි. මං ඒ නිසා හැම වෙලාවෙම මං සතියින් ඉන්නේ කියනවා. මේකට සාක්ෂිය විතරයි හොයන්නේ. ඒකට ඉරියව්ව ඉරියව්ව තේරෙනවනම් සාක්ෂියක් තියෙනවා. මැරෙලා නැති බව තේරෙනවනම් සාක්ෂියක් තියෙනවා. නිින්ද කිල නැති බව තේරෙනවා සාක්කියක් තියෙනවා. ක්ලාන්ත වෙලා නැති බව තේරෙනවා සාක්කියක් තියෙනවා. අන්නේ සාක්කිය මොකද්ද කියන එක විතරයි වார்த்தාවට එන්නේ. සතිය කියන කඩන්න බැරි දෙයක්. කැඩෙනවා කියලා කියන්නේ අව탁සීරුවට පුරුදු වෙච්ච බංකොලොත් මනසක ප්‍රකාශයක් විතරයි. ਸਰවචන්නසේ සඳහන් කර තියෙන්නේ සතාධිපතිය සබ්බේ ධම්මා. මේ ලෝකේ තියෙන හැම ධර්මයකම සත්‍ය ප්‍රමුඛ වෙලා තියෙන්නේ. පෘථජ්ජනය දන්නේ නැහැ. ආර්යයන් වහන්සේ දාන්නෝ ඒසාරියන් වහන්සේ බලන්නේ හැම වෙලාවෙම සතියින් ඉන්න කියන අදහසින්. පෘථග්ජනය බලන්නේ අනේ කොච්චර જાති කෙරුවත් මේ නිස්සරණ වණයට ගියා සක්මන් කරත් ඉඳගත්ත සතිය කැඩෙනවනේ. ඒක කණපින්දමක්, ඒක සාපයක්, ඒක හුනියමක්, ඒක මුස්පේන්තුවක්, ඒක අවාසනාවක්, ඒක අසත්පුරුෂකමක්. නිසා පුළුවන් තරම් බලන්න එහෙම එකක් මයි ළඟ නැහැ. මගේ සතිය එන්න එන්න වැඩෙනවා. මම කවදා හරි මුළු එකම සතියෙන් අල්ලනවා කියන අදහසට යන්න අදහසක් ගත්තොත් ස්ත්‍රී පුරුෂ භාවයේ වෙනසක් නැහැ. භාවනාව වැඩෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේදී කකුල ඔසවනවා, තබනවා ආදී ලෙස මෙනෙහි කෙලිමි. දෙවනි කරුණ ටික වේලාවක් ගතවන විට පාදයේ පොළවේ තබන විට මුලින්ම විලුඹ ප්‍රදේශයත්, පසුව යටිපතුලත් අවසානයේ ඇඟිලි තුඩුත් පොළවේ ස්පර්ශන බව දැනෙන්නට විය. තුන්වෙනි කර්ණ පොළවේ තබා සිටින දකුණු පාය එහි ඇඟිලි තුඩු විසින් උඩට තල්ලු කරන බවත් එවිට දැනෙන්නට විය. ඊළඟ කාරණේ එසේ ඇඟිලි තුඩු වලින් ඉහළට තල්ලු වන පාදය ඔසවා මද වේලාවක් එය අවකාශයේ පවතින බවත් එවිට මුළු සිරුරේම බර අනෙක් පාදය මත පිහිටන බවත් ප්‍රත්‍යක්ෂ විය. එනම් චක්මන කරන විට අප මාරුවෙන් මාරුවට ඊටමත් මාරුවෙන් මාරුවට ඊටමත් සුළු මොහොතකට තනි පාදයෙන් සිරගෙන සිටින බව දැනෙන්නට පරාණතිල අප සාමාන්‍ය ජීවිතයේ ඇවිදින විට කිසිදු මොහතක පාද මාරුණ අතරේ අප තනි කකුලක් මත තප්පර කීපයක් සිරුරේ බර රඳවා ගන්නා බව මට මින් පෙර කිසිදිනවත් දැනී නැත. ඊගලං කරුණ ගරු ස්වාමින් වහන්සේ සක්මනේදී ඇඟිලිවල චලනය වලලු කර චලනය ධනෙහි නැවීම දිගහැරීම හා උකුල චලනය වන අයුරු මැනවින් පෙරුණි. ඊළඟ කාරණේ පාදයක් පොළොව ස්පර්ශ වනට මොහොතේදී එය සියලු මස් පිඬු තද වී දරදඬු වී පාදයේ මත ශරීරයේ බර රඳවන්නට සූදානම් වන අයුරුත් එම පාදෙම පොළොවෙන් උඩට ඔසවන විට එම මාංශ පේශීන් ලිහිල්ව නිදහස් වන අයුරුත් පැහැදිලිව දැනෙන්නට විය. පැයකට ආසන්න කාලයක් මෙසේ සක්මනේ යෙදෙන විට කොන්ද ප්‍රදේශයත් දැඩි වේදනාවක් ඇති වූ අතර එම වේදනාව ඇතිවන්නේ කොන්දේ නොව දණහිසේ බවත් ධනහිසේ නොව වලලු කරේ බවත් සිතමින් දෙකටම සක්මනේ යෙදුණි. ඊළඟ කාරණේ එහිදී මාහට වැටුනේ එම කොන්දේ වේදනාව ශරීරයේ වෙනත් තැන් වලට පහසුවෙන් විතන් කිරීමේ හැකියාවක් සිතර ඇති බවයි. එනම් ටික වේලාවකින් වේදනාව කොන්දේ හෝ දනහිසේ හෝ වලලු කරේ හෝ නොමැති බව පැහැදිලි විය. අවසාන කරුණ ස්වාමින් වහන්සේ මේ සක්මනේදී මාළද අත්දැකීමයි. ඒ විස්තර කළ ආකාරය නිවැරදිද? දිගටම මේ ආයුරින් සක්මන් සක්මනේ යෙදෙන්නද? ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. මේකදී අර පටන් ගත්තට පස්සේ වම දකුණ කියලා වම තියෙන වෙලාව මෙහෙමයි දකුණ තියෙන වෙලාව මෙහෙමයි. එතකොට සංක්‍රාන්තිය තියෙන වමෙන් දකුණට යන හැටි, දකුණෙන් වමට යන හැටි. එතකොට ඉරියව්වක සක්මන ඉරියව්වක සතිය පවත්වන අතර නැත්තම් ඉරියාපතයක කියලා කියන්නේ. ඉරියාපතයක සතිය පාත්‍රනවල ඉරියාපත සංදිස්ථානයකුත් තේරෙට පටන් ගන්නවා. වමේ ගිය වමේ පවතින වම් කකුලේ පවතින සතිය පවතින ගමන් ඉඳවගා ඒක දකුණු කකුලට මාරු වෙනවා. එතකොට ඒක ඉරියාපතයේ සංදිස්ථානය. එතකොට ඒක හොඳට ගැඹුරින් බැලුවොත් ਸਰවචනanse විස්තර කරනවා මේ එක ඉරියාපතයක පවතින දෙයට සතිය කියනවා ඉරියාපතයකින් තව පතයකට මාරු වෙන එකට සම්පජඤ්ඤය කියනවා. එතකොට මේ සති සම්පජඤ්ඤේ හැදෙන්න ඉස්සලා අපි සතිය වඩන්න ඕනේ. ඒක ඉරියාපතේක යන්න ඕන. ආස්වාසේ යන්න ඕන. ප්‍රස්වාසේ යන්න ඕන. අන්තිමට ගියාම ආස්වාසේ ප්‍රස්වාසයට මාරු වීමක්. ප්‍රස්වාසයෙන් ආශ්‍රිත මාරු වීමක්. වමේ පවතින සතිය දකුණු කකුලට මාරු වීමක්. දකුණේ කකුල පවතින ඉරියාපතය වමට මාරු වීමක් කියන මේ ඉරියාපත සංදිස්ථානයේදී තමයි ගොඩාක් අනිත්‍යතාවය වෙනස් වෙන බව, තට්ටු මාරුව විශ්වාසයක් නැතුව තියෙන ගතිය පේන්න පටන් ගන්නවා. නිසා ඉස්සෙල්ලා ගන්න හොඳට හයිය තැන්. වම මෙහෙමයි දකුණ මෙහෙමයි කියලා. නමුත් මේ මාරුවට ගියාට පස්සේ තේනවා අපි ලෝකේ ඉන්න දක්ෂම සර්කස්කාරයෝ. කාටවත් තේරෙන්නේ අවුරුදු කී ලක්ෂයක් ගියාද කියලා හතර කුරෙන් ඇවිදපු සතා කකුල් දෙකෙන් හිටගන්න. ඒක තමයි අපිට අපිට දැන් ඒක ගානක් නෑ අපිට මතක නෑ. හැබැයි බීපු වෙලාවට අපි හතර කුරෙන් යනවා. එතකොට ආයෙත් තිරසං වෙනවා. ඒ හැම එකාගේම මොලේ ඇතුලේ තිරසං ආත්මේ තියෙනවා. ඒ රෙප්ටයිල් බ්‍රේන් එක තියෙනවා. අපිට අඩුපාඩුවක් වෙච්ච ගමන් අපි යන්නේ ඒ තිරසං ආත්මෙට. එතන ඉඳලා අපි මේ කකුල් දෙකෙන් හිටගන්න මේ පරිණාමයෙන්ට අවුරුදු ලක්ෂ කෝටි 400ක්ද කොයිද ගිහිල්ලා තියෙනවා. ওই කකුල් දෙකෙන් ඇවිදිනවා කියන එක පොඩි වැඩක් නෙවෙයි. 아무ත් අපිට ඒක තේරෙන්නේ කකුල උලුක් වෙච්ච දවසක තමයි. නැත්තම් තේරෙන්නේ ඒක මේ මුවෙක් මේ ගෝණෙක් ගෝණෙක් ඌ ගිහිල්ලා වතුරේක වතුර බිබී ඉන්නකොට ඌට විශ්‍රාම වුණාලු. එහෙමම හිටියා. එනිසා ආය වතුර බොන්න නැමෙනකොට ඌ දැක්කලු අර නිවිච්ච වතුරේ තමන්ගේ අන්තට්ටුව. ඒතුරු ඉන්නලු මාත් පොරක් තමයි අම්මද බොළු මේක හරිම ලස්සනයි කියලා තව හොඳට බලනකොට පේනවලු කකුල් දෙක පේනවා ඡායාව. චිකේ හරිම ජරාව ගැරන්ටි කකුල් වගේ ගැරන්ඩිය වගේ මේ කකුල් ටික යන බලන්න අන්තට්ටෝ කොච්චර ලස්සනද. අනේ මේ වතුර විවේක වෙනකම් මට දැනුන්නේ නැනේ කියනකොටම කොටියෙප් පැන්නා. දැම්ම යා දුවනවලු දුවනවලු දුවනවලු කකුල් දෙකට වැඳ වැඳ බුදු අම්මේ මෙයා තමයි මේ ගැරන්ටි වගේ හිටියට මාව බේර ගන්න තියෙන මේක එකම එක්කනා කියලා දුවනකොට අන්තට්ටුව පැටනවලු අකුලක කොටිය කෑම. අපි ඇවිදිනකොට අපිට මේ ශරීරයේ අනිත් අංගපසක පෙන්නට නටන්න ඕන වුණාට මේ පියවර পায় ගන්න උත්සාහය කකුලක තියෙන උත්සාහය මිලෝ මිනිකට තේරෙන්නේ නැහැ ඩයබටික්ස් හැදිලා කපන්න වෙනකම්. ඒක වෙනම කතාවක්. ඕන්නම් සුජිත් අහන්න පෙන්නයි ෆිල්ම් එකක් තියෙනවා අපි ගාව. මේ කකුල් දෙක ගැන නොසැලකීම නිසා අද ලංකාවේ කී දහහක් මේ කකුල කපන්න වෙලා දුකටපත් වෙලා තියෙනවාද කියලා. ඒ නිසා දන්න මිනිහෙක් නම් අර ගෝණ වගේ මග දිගට යනකොට ඉඹ ඉඹ ඉන්නේ මේ කකුල් දෙක අල්ලා අනේ මෙයා තමයි අපි සක්මන් කරවන්නේ මෙයා තමයි අපි නිවනටපත් කරන්නේ ඉතින් කකුල් දෙකක් තියෙන බවවත් දන්නේ සක්මන් කරන්න එනකම් ඒ තරම්ම ඔලොමොට්ටලයි ඒ තරම්ම දන්නේ අපි හැම වෙලාවෙම එක කකුලෙන් ඉන්නේ කියලා මේකින් එකට තඩමාරු කරනකොට නිකමඩ හිතන්න මගේ වර කිලෝ මම දැන් 70ක් විතර තියෙනවා ඒ 70ක බරක් මේ කකුලේ ඉඳලා මේ කකුලට මාරු කරන්න පුළුවන් නම් බලන්න සිමෙන්ති කොටයක් මෙහෙම අරගෙන මේ අතර ගන්න කොච්චර අමාරුද කියලා. සිමෙන්ති කොට තියෙන කිලෝ 50යි. දෙල්ලමක් නෙවෙයි. ඔය මේ කකුලෙන් කකුලට මාරු වෙනකොට ඒක ඉතින් අවුරුදු කෝටි ගාණක් මේක සිද්ධ වෙච්ච නිසා අපිට තේරෙන්නේ නැහැ. තේරෙයි කකුල කපන්න වෙච්ච දවසේ. තේරෙයි කකුල උලුක් වෙච්ච දවසේ. ඒත් නැතුව මොනවත් නැතුව මේ බුදුහාමුදුරුවෝ මට කියපු නිසා මම තබන තබන පියවරේදී මේ සතිය නිතරක් නෙවෙයි සම්පජාඤ්ඤයත් ඉරියව් මාරු වෙන තරම් බලනවා කිව්වොත් සක්මන හොඳටම ඇති නිවන් දකින්න. නමුත් ගිහි උපාසක උපාසිකාව විතරක් නෙවෙයි පැවිදි ඇත්තෝ වුණත් කවදාක සක්මන්ට ගරු සැලකිල්ල කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගමනක් මේ යන්න බෑ. සක්මන නෙවෙයි ඕන කරලා තියෙන්නේ. ඒගොම සක්මනෙත් මේ ඉරියාපතේ විතරක් නෙවෙයි ඕන කරන්නේ. ඉරියාපත සංදිස්ථානයේදී කොහොමද එකින් එකට තඩ මාරු කරන්නේ? බර අදින් පිටට මාරු කරන්නේ. දෙල්ලමක් නෙවෙයි. අන්න ඒක දැනගත්ත දවසේ පේනවා අම්මපා මේ මහා බ්‍රහ්මයා මේක මව්පිය කාට මල් තියලා වඳින්න වටිනා කියලා. මේ මවුන් කාර්යයට. ජීවිලා දින අපිට මවුන් කාර්යයක් නැහැ නේ බුදුහාමුදුරේ. ඒක දීලා නැහැ නේ අපිට කියලා තියෙන මවුන් කාර්යයක් නැහැ කියලා. ඒ නිසා මේට වැඩි කරු කරලා බලන්න කරු කරලා බලනකොට තබන තබන පියවරට පියුම් පෙන්න ඉඩ තියෙනවා. සිතාතකොට ඉපදිච්ච ගමනදී පියවන තබන තබන පියවරට පියුම් පිපුණයි කියලා තියෙන. ඒ තරමටම පොළොව වැටෙනවා. මේ කකුල තියලා මේ කකුල ගන්නකොට වෙන ලෝකයක් නැහැ. මේකෙන් මේකට බර මාරු වෙන හැටි දැනෙන දේ තද ගතිය උණුසුම් ගතිය සිසිල් ගතිය වැටෙනවා නම් ලෝකේ දැනට හොයාගෙන තියෙන හොඳම විස්්‍රාම වෙන්න පුළුවන් ඉරියව්ව තමයි සක්මන. ඒ නිසා ලියවිල්ලක් තිබිලා හම්බෙලා තියෙනවා. කාල් මාක්ස් තුමා තමන්ගේ දුවට ලියලා තියෙනවා. දුවේ මම මේ දවස්වල ඉන්නේ තනි ගේක ඒකේ දිග තාලයක් තියෙනවා මගේ වැඩේ ගොඩාක් වෙලාට එහාට මෙහාට ඇවිදිනකොට ඇවිදින එක මට කොච්චර මාව විස්්‍රාම වෙනවද කියලා තේරෙනවා මට අනන්‍ය වාසී සංඝයා වහන්සේ නමක් සීපත් වෙනවා කියලා ලියලා තියෙනවා. ඔය මනුස්සයා මුස්ලිම් මේ මාක්ස්වාදී ආගම කිව්වට එයා දන්නවා සංඝයා වහන්සේ නම සක්මන් කරනකොට කොච්චර විස්්‍රාම වෙනවද කියලා. අපි හිතුවේ මාක්ස් දන්නේ නැහැ ඒවා එයා තිබුණේ ආසියා කරේ විතර ওই දැනුම තියෙන කියලා. නමුත් මට මතක් වෙනවයි කියලා තිනවා සක්මණක ගත කරන ස්වාමීන් වහන්සේ නමක් කොච්චර විශ්‍රාම වෙනවා වගේ මට දැන් තේරෙනවද කියලා එයා දුවට ලියපු ලියුමක තිබිලා තිනවා මුද්‍රණේ වෙච්ච නැති. ඉතින් ඒ නිසා ගෙවල් දොරවලට ගියාමත් මට හම්බුණා ඊයේ පෙරේද මං හිතාන. ඔව්. පෙරේද හම්බුණා දුර නිර්මාණ ශිල්පීන් දක්ෂයෝ දෙතුන් දෙනෙක් මං කිව්වා කරුණා කරලා ඊට පස්සේ ගයක් නිර්මාණය කරනකොට හැම ගේකටම සක්මනක් දාපන්. අඩු ගානේ දැන් ගෙදරක තියා පන්සලක තියනවා දැක්ලා තියෙනවද? පන්සලක අත්‍යවශ්‍ය අංග වලට තියෙන්නේ ලවුඩ් ස්පීකර් දෙකයි ගාන්ටාරේ. සක්මන් නැහැ. සක්මන් කෙරුවා අපරාධී ඉන්න නැස් වෙනවා අපරාධී වැඩක් නැහැ. සාද්දේ තියෙනවා. කොඩි අරගෙන වටේ යන්න බෝධි ප්‍රාකාරය තියෙනවා. සක්මන නැහැ. නිසා ඕගොල්ලොන්ගේ දෙමාපියන්ට ගරු කරනවා නම් හැදෙන දරුවන්ට භාවනා කරන්න ඕන නම් ඕගොල්ලෝ දෙවෙන බව දන්නවනම් ඉදිරි කිලෝගේ සක්මනක් හදලා ඉරියාපතේ විතරක් නෙවෙයි ඉරියාපත සම්දිස්ථානේ අල්ලන්න පටන් අරගන්න බුදුහාමුදුරුත් එක්ක ඉන්නවා. ඒ නිසා මේ මේක තව සමීපස්තව දිගට පරිේෂණ කරන්න කියලා කියනවා. ගත්තර ස්වාමින් වහන්සේ මට අවුරුදු කීපයක පළපුරුද්ද ඇති නිසා මම නාසයේ සිට උදරය දක්වා හුස්ම රැල්ලෙහි ආශ්වාස හා ප්‍රශ්වාසය සිහි කරන විට එක්වරට සිත එක්තැන් වේ. ඉන්පසු ශුන්‍ය බවක් වරණතුල් බ්ලැන්ක් දැනේ. මේ අවස්ථාවේ සිටන විට සිත වෙන තැනකට ගියත් නැවත එම අවස්ථාව ගත එම අවස්ථාවට ගත හැක. අපහසුව හොත් නැවත මුල සිට හුස්ම රැල්ල ගැන සිහි කරමි. මෙතනින් එහාට මම කළ යුත්තේ කුමක්ද? යයි පැහැදිලි කරන මෙන් මම ඊට ගෞරවණීය ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී වම දකුණ යයි නොසිතා පාද පොළොව සමග ස්පර්ශ වෙමින් චලනය වීම පමණක් සිටීම ප්‍රමාණවත්ද? ධර්වං සන්නයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. මේකෙදී Tamanට ආසත් ප්‍රසාස ඉඳලා පිම්බි මෑකිලිම දක්වා ගමන් කරන එකක් එච්චර පොතක පතක සඳහන් වෙන හෝ සම්මුතියක් නෙවෙයි. නමුත් Tamanටගේ තම්පත් වෙන ගතියක් තියෙනවා නම් හොඳට කල්පනා කරන්න මගේ සතිය දැන් තියෙන්නේ සනාරම්මනව අරමුණක් ඇතුව ආලම්බනයක් ඇතුව මට පුළුවන් මේ සතිය මේ අරමුණක් නැතුව ආලම්බනයක් නැතුව අරමුණු මාරු වුණත් සතිය කඩා ගන්නෑ කියන එක එනතන අනිමිත්තේ පවතින සතිය අනාරම්මනේ පවතින සතිය අනාලම්බනේ පවතින සතිය තමයි ඊගාට යන තැන. ඒක නිසා මේ පේන අරමුණු නොපෙනී ගියත් අරමුණෙන් අරමුණට මාරු වුණත් සතිය කැඩෙන්නේ නැතිව බලන්න. ඒ වගේම සක්මන් කරනකොට මොනවද පේන්නේ කියන එක විතරයි අරක පේන්න ඕනේ මේක පේන්න නෑ කියන කතාව දාපු ගමන් ඒක වසක් වෙනවා භාවනාව. ඒ නිසා මම සක්මන් කරන මට වැටෙන්නේ මේ ටිකයි කියලා කියනවනම් කිසිම වැරද්දක් නෑ. අරක වැටෙහිය යුතුයි මේක මට වැටුණා මේක ඕනේ නෑ කියනවනම් ඒ කියන්නේ මේ විපස්සනා කියන වචනේ ඇහිලවත් නෑ. දන්නෙත් නෑ. එයිසා මේ වගේ අවුල් කරන්න එපා භාවනාව. මේ පෑදිදියට බොරදී එකතු කරන්නේ නැතුව කරගෙන කරගෙන යනකොට වැටහෙන දේ විපරිණාමය වැටෙන දේ ඉnde ඉnde ඉnde ඉnde විනාශ වෙන බවට ඉඩ තියාන යන එක තමයි මතක් කරන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයි. මම පළමු දිනේදී පාරයන්ක භාවනාවේ ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. ඉතා හොඳින් සිත නාසිකාග්‍රහයේ හුස්ම ඇතුල්වීම පිටවීම දැනුණෙමි. සිත බොහෝ වේලාවක් එහි රඳවා ගැනීමට හැකි විය. නමුත් දෙවැනි දිනේදී උදේ වරුවේ එසේ ආනාපාන සතිය යෙදුනත් හිත අරමුණට නිතර පිටපැන්නේය. සිත හුස්ම ඇතුළු වීම පිටවීමේ ඊටා කෙටි කාලයක් රඳවා ගත හැකි විය. නමුත් ශරීරය තරා දැම්මාක් මෙන් වේදනාවක් ගෙන දුන්නේය. ඒ දවස උදේ වරුවේ පැවතුණි. නමුත් දෙවන දිනේ සවස දිවා ආහාරයෙන් පසුව ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. එවිට ටික වේලාවකින් සිත හුස්ම ඇතුළු වීම පිටවීම කෙරෙහි මනාව පිහිටි අතර ටික වේලාවකින් ශරීරයේ පහළ කොටස නොදැනී ගිය අතර ශරීරයේ ඉහළ කොටස පවතින බව යන්තම් දැනුනි. නමුත් හුස්ම ඇතුළු වන පිටවන බව හා නාසිකාග්‍රයේ ස්පර්ශ වන බව හොඳින් දැනුනි. මම මෙසේ පැයක පමණ කාලයක් සිට සිටි බව අනුමාන කරමි. මිතුරෙකු විසින් මාව අතින් අල්ලා කතා කළ බැවින් භාවනාව නතර කෙලිමි. ඉදිරියට කුමක් කළ යුතුද? එක භාවනාව කිරීමේදී ශරීරයට තෙහෙට්ටු ගතියක් දැනෙන්නේ ඇයි? දෙක පරයන්ක භාවනාව පටන්ගෙන තරමක් වේලා යනතුරු ශරීරයට පාදවල දනහිස් කකියයි. හිත ඒකාග්‍ර වූ පසු ඒ පහ වියයි. නමුත් ශරීරයේ තෙහෙට්ටු ගතිය දිගටම පවතී. කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඇත්තටම සතිය නැත්තම් අපි ඉන්නේ අතීතනාගතේ නම් අරයමයා ගැන අතර මෙතන තෙහෙට්ටුවක් නැහැ. ඒකයි කැරම් ගහනකොට, දාන් අදිනකොට, ටෙලිවිෂන් බලනකොට කුස්සියේ වත්තලිය රොස් උනත් දැනෙන්නේ නැහැ. ඒක තමයි අපි ජීවත් වෙලා තියෙන ක්‍රමය. කයට හිත ගත්ත ගමන් තෙහෙට්ටුයි. ඒකයි කයට හිත එන්නේ නැත්තේ. මුළු සංසාරේ පුරාවට අපි කරලා තියෙන්නේ එකම චිත්තක්ෂණයකත් අත නැර වර්තමාන මොහොතට වෛර කරගෙන ඉඳලා තියෙනවා. අරය ගැන හිතනවා, මෙයා ගැන හිතනවා, ඊය ගැන හිතනවා, හෙට ගැන හිතනවා, අතන ගැන හිතනවා, මෙතන ගැන හිතනවා. ඒ මොකද ශරීරය අංග ගත්ත හිත ගත්ත ගමන් දෙහෙට්ටුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට වැඩිය සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක පෙළන ගතියක්, දවන ගතියක් ඒ පෙළන ගතිය, දවන ගතිය නැති කරන්න තමයි අපි මේ බීඩි බොන්නේ, චුයින්ගම් හපන්නේ, කැරම් ගහන්නේ, තාන් අදින්නේ, ටෙලිවිෂන් බලන්නේ, පත්තර බලන්නේ, SMS අරින්නේ, ටෙලිෆෝන් කරන්නේ. මේ මේ ඇතුළට හිත ආවොත් ඒක හරි වෙහෙසයි. ඒ වෙහෙස දවන පෙළන සංඛත විපරිණාම කියන ලක්ෂණ හතරක් තියෙනවා. ඒ හතරටම අපි වෛර කරනවා. එතන සතිය පිහිටවපු ගමන් වෙනදා නොතිබිච්ච නුරුස්නා ගතියක් එනවා. ඉතින් නුරුස්නා ගතියට අපි නුරුස්නා කරන්න නිසා සතිය කැඩලා යනවා. නමුත් මේ හුත්තට සතිය වැඩ කරන වෙලාව. ඉතින් ඒක නිසා මේ වෙහෙස එනකොටම දැනගත්තොත් මේක හොඳම ලකුණක් මම මැරිලා නැති බවට මේක හොඳම ලකුණක් මට නිින්ද ගිල්ල නැති බවට මේක හොඳම ලකුණක් මට ක්ලාන්ත වෙලා නැති බවට කියලා මේක සුභාසින්සනයක් වෙනවා. එම් සතිය අඳුරන්නේ නැත්තම් එහෙම නැත්නම් විවිධ විනෝදාංශ ගැන කල්පනා කරන කෙනෙකුට නම් අයියෝ මේ භාවනා කරන්න කියලා කවදාකවත් නැති කරදරයක් නෝඩිය දාගෙන තියෙනවා. කවදාකවත් නැති වෙහෙසක් දැනෙන. ඒ වෙහෙසට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මොන්න જાති කරොත් ඔක අයින් කරන්න බෑ. අයින් කිරුවයි කියලා හිතෙනවා කැරම් ගන්නකොට. බීඩි බොනකොට, චුයින්ගම් හපනකොට, දාන් අදිනකොට. ඒක මුලාව, ඒක මෝඩකම, ඒක තකතිරුකම, ඒක අවිද්‍යාව, ඒක මිත්‍යා දෘෂ්ටි. ඉතින් ලකුණු වැඩ ගොඩක් බුදුරජාන්සේ දීලා තියෙනවා. මේකට එලඹිච්ච වෙලාවේ බුදුහාමුදුරණක් දැනෙන ওই ටිකමයි, දේවදත්තට දැනෙන්නත් ওই ටිකමයි, උඹලට දැනෙන්නත් ඒ ටිකමයි, මට දැනෙන්නත් ඒ ටිකමයි. ඕකට කරන වෛරය තමයි ජීවන කලාව කියලා කියන්නේ. මේක කොච්චර කරුවත් අයින් කරන්න බෑ. ඒක නිකන් රබර් බෝලයක් වතුර යට තද කරගෙන ඉන්නා වගේ අත අතෑරිච්ච ගම බුක් ගාලේ ඉලියට. ඉතින් අපිට අත රිදෙනකොට අතාරිනවා. අතාරිනකොට රබර් බෝලේ කොහොමදත් උඩ එනවා. ඒ නිසා සතියෙන් කරන්න ඒක දැකලා මේක තමයි පළවෙනි වූ ආර්ය සත්‍ය වෙහෙස කරගතිය. දරතේ. මේකට වෛර කෙරුවොත් තවත් වැඩි වෙනක. ආ මේක තමයි ස්වභාවය කියලා බාරගත්තාම බලනකොට හැම කෙනාගේම කුල්ලි කිල්ලෝටේ උණු තියෙනවා. හැම කෙනාගේම මඩසලි කිල්ලුවට යක් තියෙනවා හැම කෙනාම කිල්ලුවට හුණු තියෙන එක එක්ක කියන්න ලැජ්ජයි. ඌට වෙන්නේ අල්ලපු ගෙදර එකට නම් කිසිම දර්ථයක් නැහැ. ෂෝක් එකට ඉන්නවා ඇපල් කකා මේ ඩිෆෙන්ඩර් එකේ යන්නේ. ලෑන්ඩ් ක්‍රූසර් එකේ යන්නේ. ඒ නිසා ඌට නම් දුකක් නැතිව ඇති කියලා හිතන් තමයි හිතෙන්නේ. බන්ටු ඇපල් කන්නේම දුක නිසාම තමයි. ඒ ක්‍රූසර් එකේ යන්නේම දුක නිසා තමයි. මේ දුකේ ගානු පරිමකමක් නැහැ වයස වෙනසක් නැහැ ඉගෙන ගත්ත නැහැ කියලා වෙනසක් නැහැ මේක ප්‍රතික්ෂේප කරන එකට තමයි තකතිරුකම කියලා කියන්නේ මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා හිතන එකට තමයි අමනකම කියලා කියන්නේ මෝඩකම කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මේක බාහිර ගන්නකම තමයි සත්පුරුෂකම මේක තමයි සත්‍ය ධර්මය කියන්නේ ඉතින් මේක බාර ගන්න බලන්න සීල් අඩු ගානේ 8ක් ගන්න ඕන. සුදු අඳින්න ඕනේ. බාපණයක් දාන්න ඕනේ. අරණ්‍ය ගත වෙන්න ඕනේ. රුක්ක මූල ගත වෙන්න ඕනේ. නිස්සන් වලට එන්න ඕනේ. ඒත් තමයිලට තේරෙන්නේ නැහැ. මේක බාර ගන්න කොහෙවත් යන්න ඕන කමක් නැහැ. මේක කොතනක් තියෙනක මෙහෙම දුන්නොත් විතරයි කොහොම හරි මේ බුදුන් කියපු දෙයක් නිසා සමහර විටක බාර ගන්න ඉඩ තියෙන. ඒත් ඒක නිකන් හරියට මේ ඉබ්බා දීර දාන්න හදනකොට ඇන්නේ වේ කිව්වා වගේ බාර ගන්න ඉතාම අමාරුයි. ඒ නිසා මේ වැටහෙන දේ වැටහෙන දේ වශයෙන් බාර ගන්නවා නම් ඕකට කන්දොස් කියා කියන්නේ නැතුව කනපින්දම් ගහන්න නැතුව ඇයි මට මේ වෙහෙස වැටෙන්නේ කියලා. ආ මේක තමයි ආර්ය දුක්ඛ සත්‍ය කියලා හිතුණා නම් මේක හරි සතුටට කාරණාවක්. කවදා හිතෙයිද කවදා හිතෙයිද මේ දැනෙන දරත ගතිය මේ වේසකර ගතියයි බුදුහාමුදුරුවෝ ආර්ය දුක්ඛ සත්‍ය වශයෙන් පෙන්වුවේ කියලා. අපි දන්නේ එහෙම දුක් මේ ඇඟට මොනවත් දැනෙන්නේ නැතුව කිසිම කරදරයක් නැතුව කෙලින්ම දුක්ඛ සත්‍ය පැකට් කරපු එකක් සුපර් මාකට් එකෙන් ගෙනලා අතේ තිබ්බා වගේ තියයි කියලා. මේ දැනෙන වෙහසක්වත් දරන්න කැමති නැහැ. ඉතින් අපි මේ භාවනාවට බැනවිච්ච භාවනා වහලයක් ඇති ඉන්න අපිත් මෙහෙමනම් කාමභෝගී මිනිසෙකුට මේ නිවැරදි දැක්ම ඇති වෙන්න කොච්චර අමාරුද කියලා හිතන්න. එමිසු කීයක් දේවල් සරණ යනවද කියලා හිතන්නේ මේ දුක නැති කරන්න. අපි කිසි දෙයක් සරණ යන්නේ නැහැ. බුද්ධ ධම්ම සංඝ සරණ යනවා. සීලේ සරණ යනවා. එන දුක දුක වශයෙන් බාර ගන්න. ඒකට සිංහලයා කියන්නේ පැමිණි දුක් පැණි රහයි. කුච්චර ලස්සන වචන හතරක්ද තියෙන්නේ බලන්න මුළු ත්‍රිපිටකයම ගොනු කරලා තියෙනවා. වෙත පැමිණි දුක පැණි රහයි. ඉල්ලගෙන කන දුක තමයි පැංගිරි. ඒක ඕනේ නෑ. ඒක ඒකට කියන අත්තකිල මතානියෝගේ. වෙත පැමිණිච්ච දුක පැනිරහයි. අපි දැඟලුවත් නැදත් චරිචුරු ගෑවත් නැදත් ඔක කොහොමද කකා ඉන්නේ. ඔක කාපන් කෑ ගන්න නැතුව කන බින්දම් ගන්න නැතුව මුවින් නොබැන ඒකට බුදු ආමරදන නම්බුරාම සත්පුරුෂයා සද්ධර්මය කියලා. චරිචුරු ගෑවනේ අසත්පුරුසයි. අසත් ධර්මේ උඩ කෑ ගහලා කවුරුත් කරන්න දෙයක් නැහැ. කට වහගෙන විඳපන්. තේරෙයිද මන් දන්නේ මෙහෙම කියනකොට. ඉතින් මට හරියට කියනවා මේ බන කියනකොට මිනිසුන්ට බයින්වයි කිය. අම්මපෝ එක්කෙනෙක්වත් නැත්තම් මං හරිම සතුටුයි. ජොලිය මගේ වැඩක් කරන මම ඉන්නවා. මම හරි මිනිස්සු එක්ක ඉන්න බයින්වා කියලා කියන්නේ ඉන්නවට තරහ නෙවෙයි. නමුත් වෙන වෙන වචන මොනවා කිව්වත් ඕගොල්ලෝ හිතන්නේ මම මේ තාම ත්‍රිපිටකේ කටපාඩම් කරලා නැහැ මට විදේ නැහැ මම පැවිදි වුණේ නැහැ මට අර පාස් එකේ දුවේ නැහැ මේක නැහැ. ඒක නිසා මේ එන දුක නෙවෙයි. ඒක අයින් කරලා මට දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙන්න බැරිද? ඒක වෙනම එකක් වෙන්න ඇති. මේ වෙත පැමිණිච්ච දුක ඉවසන්න පුළුවන් දුකට gedare ඉඳද්දි ඕකට අපි පැනරෝල් බොනවද? දොස්තරලා හොයනවද? නෑනේ ඔය දරනවනේ කොච්චරද? ඇයි මෙච්චර මේ වටින වැඩකට ගිහිල්ලා කට වහගෙන දරන්න බැරි? අර ගොඩාක් කල්යන. ගොඩාක් තලතුණ වෙන්න ඕනේ. මේ ඉවසන්න පුළුවන් හරිය කනපින්දම් ගහන්න එපා. කියා පාණ්ඩ යන්න එපා. ඒක කාගෙන ඉදිරියට යනකොට මේට වෙඩි දරන්න පුළුවන් වෙනවා. එතකොට එnde end end end අපි දුක් ආර්ය සත්‍ය ගොබේටම බහිනු. මදේටම බහිනු. ඒ නිසා මේ වැටහෙන වෙහෙස ආර්ය දුක්ඛ සත්‍යයේ තනුක අවස්ථාව කියලා හිතන්න. පටන් ගන්න අවස්ථාව හොඳටම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඕන නම් ওই පාර දිගේම ඉදිරියට යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ගද්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ පරයන්ක භාවනාවේ යෙදෙන විට පිටකොන්ද රිදෙන බැවින් විත්‍යකට හේතු වීමට සිදුවේ. මේ නරක ක්‍රියාවක්ද? දෙක පරයන්ක භාවනාවේ යෙදෙන විට ශරීරයේ වරන් ඇතුලේ දන හිසේ වේදනාවක් ගෙන දෙන බැවින් ඉරියව් වෙනස් කරාට කමක් නැද්ද? කරුණාකර පහදා දෙන්න. කොයි එකේදීද සතිය පිහිටන්නේ කියලා කොහොම කෙරුවද්ද වඩා සතිය පිහිටන්නේ කියන එක විස්තර කරන්නේ නැතුව ඔය බාහිර පරිසර වෙනස් කිරීම ගැන ඇහුවට මොකක්වත් නැහැ. Tamanda මේ මොන ඉරියව්වක හරි ඉන්නකොට සතිය වැඩි වෙනවා නම් ඒ සතිය වැඩිවීම සඳහා කරන පස්තානයක් කරන්න. එහෙම නැතුව මේ පිටකෙනකින් ඇහුවට කොහොමද අනික් කෙටියෙන් දන්නේ කොහොමද මේ සතිය පිටලා කතා කරනවද මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ වචනයක්වත් නැහැ. අපි උඩ දැන් තියෙන භාවනා ශාලාව තියෙන ඉස්සලා මේ මේ ඒක කොටුවක් විතර වගේ භාවනා ශාලාවක් තමයි අපිට තිබුණේ. ඉතින් ඒකේ අපි 18 දෙනෙක් වැඩි වෙච්චාම බිත්ති වලට ෆයිට්. ඔක්කොමලා ගිහිල්ලා තමන්ගේ ආසනේ අටව ගන්නවා බිත්තියක් ගාව. ඊට පස්සේ මං කව මැදින් පොඩි බිත්ති කැල්ලක් බඳ නුකේ ඒතර දෙපැත්තේ තව වාඩි වෙන්න පුළුවන් නේ. සංගය 20ක් විතර ආවට පස්සේ. ඒක කටුකුරුද සාංශේ සඳහන් කරනවා බිත්ති නොතිබුණා නම් සෑහෙන ගාණක් නිවන් දකින්න තිබ්බයි කියලා. විත්‍ය තමයි බාධාවට හිටලා තියෙන්නේ. එහෙනම් අපි දන්නේ නැහැ කොයි ඉරියව් හිටියද සතිය වඩන්නේ අපි මේ නඟලන්නේ මේ නටන්නේ සතිය වඩන්නේ කියන එක නෙමෙයි වැඩේලා තියෙන්නේ මේ හේතුනොද්ද සතිය වැඩෙන්නේ කියලා අල්ලපු ගෙදරින් අහනවා කේන්දරයක් බල්ලා කියන්න බැරිද මට හේතුනොද්ද සතිය වැටෙන්නේ හේතුනේ නැත්තන්ද කියලා මේ පසවැත් හේතුනද කොන්ද හේතුනද බෙල්ල හේතුනද සති වැඩෙන කියලා නස්සත්‍රකාරයෙන් අහනවා. එක්කෝ නඩුවක් ඕන නම් නඩුවට අදාළ තොරතුරු දෙන්න. එතකොට නඩුව අහන්න පුළුවන්. එහෙම නැත්තම් කරුණාකරලා නඩුව ගොනු කරන්න සතියට සාපේක්ෂව නැත්තම් වැඩන්නේ. මොනවට සාපේක්ෂ කළ නඩුගටු කරුවත් මේ කුසා පොලිස් උසා වේනම් සුප්‍රීම කෝර්ට් නඩු දාන්නත් එපා. ඉඩම් නඩු දාන්නත් එපා. මේක පොලිස් උසාවියේ. මේ පොලිස් උසාවියට දේවල් විතරයි දාන්න මෙතන ඇහෙන්නේ සතිය සම්බන්ධ වචන විතරයි. ඒ නිසා මේ ප්‍රශ්න කරුටත් කියන්න පුළුවන් නම් සපේලා. අපදානේන සම්පායති කියන විදිහට මට හේතු වෙච්චාම සතිය වැඩි වෙලා තියෙනවා. නැතිකොට සතිය අඩුයි. නැත්නම් හේතු වෙච්චාම සතිය අඩුයි. නැතු ඉනකොට සතිය වැඩි කියලා අන්න ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. පැහැදිලි කාරණා. මොහොත සතිය කැළම සඳහනක් නැතුව අපි මොනවද මේ ගලපන්න හදන්නේ කියන එක මම ඊයේ දවසම උත්සාහ කරා. තාම මදි මේකේ එල්ලේ මේ අපි කොහෙද යන්න හදන්නේ මොකද්ද කියලා. ඒ නිසා මම නැවතත් කියනවා කරුණාකරලා නඩුව ගොනු කරන්න සතියට සාපේක්ෂව එතකොට උත්තරේ හම්බුවේ. ඉතින් මේ දැනට සභාවට ඉදිරිපත් කරනවා හොඳයි. එහෙම නැත්නම් හරියටම දැනගන්න ඕන අනිත් දවසේ ලියන්න මේ කොයි ඉරියව්වේ ඉන්නකොට සතිය වැඩි වෙන්නේ කියලා. එතකොට මට කියන්න ඕනේ නැහැ. ඒකම තමයි උත්තරේ. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි සක්මන් භාවනාව කර පසුව පරයන්කට මා යොමු වුණා. සක්මන් භාවනාවේදී වම් කකුල සහ දකුණු කකුල විලුඹ ගැටීම, පා එසවීම, ස්පර්ශය නොදැනෙන මොහොත විස්ථාපනයක් ඇඟිලි පොළවේ ස්පර්ශ කිරීම යන ක්‍රියාවලියට මම සිත යොමු කළා. සක්මන් භාවනාව පටන්ගෙන සුළු මොහොතක් යනතුරු සිය පීටුවා ගැනීම සඳහා වම දකුණ ලෙසත් ඉන් අනතුර ඉහත කිරාවලියම සිත යොමු කළා. එෙහිදී එතරම්ම ගැටලු සාගත අවස්ථාවක් පැන නොනැගුණ නොනැගුණා. මා වමේ මා මේ අනුගමනය කරන ක්‍රියාවලිය නිවැරදිද? ඉන්පසු පරයන්කේ වාඩි වී සුළු මොහොතක් යනතුරු ආයාසයෙන් හුස්ම ගැනීමක් සිදු වුණා. ඒ ඊට වෙහෙසකාරී හා තද බව දැනුණා. ඒ තේරුම් අරගෙන මොහොතක් සිට හුස්ම සංසුන් කරගත්තා. මා ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දෙස බලා සිටන විට පිම්බීම හැකිලිම අඳුනාගත්තා. එහිදී පිම්බීම ඇදීමක් ලෙස හැකිලිම පෙනහළු කශේරුකාව දෙසට හකුලවා ගැනීමක් ලෙස නිරීක්ෂණය කළා. ඉලයට කූඩුව යටින් තද කරන වේදනාවක් දැනුණා. සිත වරින් වර සිත මේ හා සම්බන්ධ දෙයට ඇදී ගියත් පැය 1යි විනාඩි 15ක් වවන සාර්ථක පරයන්ක සිටීමට එකවරකදී හැකුණා. මාගේ පාදවල ඊටමත් සිසිල් බවක් දැනුණා. එහි මස්පිඩුවල බර නොදැනුණත් රුධිර නාලවල ඉහළට ගමන් කිරීම දැනුණා. මගේ උගුර ඊට වේලී ස්වභාවයක් දැනුණා. මා ආයාසයෙන් කරන ක්‍රියාව නැවැත්වීම නිසායයි වරන් ඇතුලේ කේට ගිලීම දැනීම මට හැඟුණා. ඇසරණු ඊට දෙපා වල හිරගතියක් දැනුණා. නමුත් ශරීරයට පහසුවක් දැනුණා. මා අනුගමනය කළ මෙය නිවැරදිද ස්වාමින් වහන්සේ දෙක භාවනාව අවසන් කිරීමට ක්‍රමයක් ඇද්ද? නැතොත් ඇස්තරීම පමණක් සුදුසුද? සතිය සානින්ද භාවනාවේදී අඳුනාගන්නේ කෙසේද? ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. අවසාන හරියච්චරම මුල් ටිකට අදාළ නැහැ. කෙසේ නමුත් ඉස්සරහට යන්න හදන බව පේනවා. අංග සම්පූර්ණ හොඳයි කියලා කියන්න බෑ. ඒ නිසා භාවනාවට පෙළඹුණාට පස්සේ මේ ආයාස කර හුස්ම වගේ ප්‍රශ්න එන්නෙම මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මූලික කරගෙන යන්න දන්නේ නැති නිසා. මම ඉඳගෙන ඉන්න මොනම විදිහකින්වත් ආනපාන හොයන්නේ නැතුව වැටෙනවනම් වැටහිච්චාව. පිම්මේ නැහැ කියලා වැටෙනවා වැටහිච්චාව. වැටහෙන දේ කියන්නේ. නැත්තම් තමයි මේ නැති ආනපානේ අමෝරාවෙන් ගන්න හුස්ම නිසා ඉඳගෙන ඉන්න ඉරියව්ව මොනම දෙයක් අපටලවන්න තියෙන අවස්ථාව අඩුයි. නමුත් ඒක නිකන් අව탁සිරු කරලා ඒක නිකන් නිකන් ඇල්ලතර වගේ සලකලා තමයි මේ ලියවෙන්නේ. ඉතින් එතකොට ප්‍රශ්න ගොඩක් එනවා. නිසා මොකක්වත් මුළු පැයේම මම මේ ඉඳගෙන ඉන්න බවට ඉන්න පුළුවන් නම් 100%ක්ම ලකුණු ලැබෙනවා. එතකොට මම හයියෙන් හුස්ම ගන්නවද, හිමීට හුස්ම ගන්නවද, ඇස් අරින්නද නැද්ද මොකක්වත් ඕනේ නැහැ. ඉතින් ඒකේ වටිනාකමයි මම මේ මතු කරලා දෙන්නේ මට හිතෙනවා ඒක පිළිගන්න කැමති නැහැ. ඔක්කොටම ඕනේ කරලා තියෙන ඊට වැඩිය බොහොම සංකීර්ණ සමීකරණ ඉල්ලනවා. ඒ කියන්නේ සංකීර්ණ ප්‍රශ්න ඉල්ලනවා. සංකීර්ණ වෙහෙසකර தত্ত্ব ඉල්ලනවා. ඉතාමත්ම සරල කරන්නේ. ඒතකොට බොහොම දේශී පටන් ගන්නකොට අනිතකේ සරලකම ඉස්සරහට යනකොට ගැඹුරු දේවල් වලට යොමු කරනවා. ඒක අපි දඟලන්න ඕනේ. ඒක ධර්මයේ හැටි. පටන් ගත්තොත් ගැඹුරු දේවල් වලින් සරලකම නැති වෙනවා. පටන් ගන්න නැතුව සත්‍ය පිටන්න නැතුව හිටියොත් නිකන් අපරාධික හරකෙක් බල්ලෙක් වගේ මැරලා යන්න වෙනවා. නිසා සරලව පටන් අර ගන්න පරණ ධර්මයේ පිටකණ්ඩ ධර්මයේ අදාහ ගන්න සත්‍ය අදාහ ගන්න ඒක ඉස්සරහට ගෙනියන්න. ඉතින් මේ විදිහ යනකොට තව Tamanට තේරෙන්න පටන් අරගනි. ඒක මේ පල්ලමට تعلق කරපු ගලක් එන්නේ එන්නේ කස කැවෙනා වගේ ගමනයයි. පුළුවන් තරම් සරලව පුළුවන් තරම් දාන්න තැනින් පුළුවන් තරම් ඍජු තැනකින් පටන් අරගන්න. ඒකෝට Tamanගේම අත්දැකීම ඉදිරියට කාගවත් උත්සාහයකින් තොරව කාගෙත් ගැන අඳාපැවතීමෙන් තොරව යන්න පුළුවන් වෙනවා. ඒකේ ලකුණු නම් පේන්න තියෙන නිසා නිවැරදි පාර සුද්ධ කරකට සුද්ධ කරලා ඉදිරියට යන්න කියලා කියනවා. දැන් අපි පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් අරගෙන තිනවා. ඒ අනුව අපේ ධර්ම සාකච්ඡාවේ නිමාවක් මෙතනින් සටහන් කරනවා. තුන වෙනකන් අපි සක්මන් කරලා තුනට අපි නැවත මෙතන සාමූහික භාවනාවකට එකතු වෙනවා.